ඒ කියන්නේ ලෝකය පිළිබඳව ඇසින් දකින දේ, කනින් අහන දේ, දිවෙන් රස විඳින දේ, නාසයෙන් ආග්‍රහණය කරන දේ, කයින් ස්පර්ශ කරන දේ, මනසින් අරමුණු කරන දේ අපි කැමති විදිහට ලැබෙනවා නම් ඒවා පිළිබඳව අපට ඇලීමක් බැඳීමක් ඇති වෙනවා. ඒක ඒවා හඳුන්වනවා කාම කියලා. ඇසින් දකින්නට කැමති දේවල් රූපකාම, කනෙන් අහන්න කැමති දේවල් ශබ්දකාම. මේ කාමයන්ට ඇති බන්ධනය දැඩි වෙන දැඩි වෙන තරමට තමයි අපිට ලෝකයේ පිළිබඳව බලාපොරොත්තු අපේක්ෂා බහුල වෙන්නේ. ඒතර උපේක්ෂා වෙනුවට අපේක්ෂාවන් වැඩි කරගන්නවා. දැන් වයසට යන්න යන උපේක්ෂා සහගත විය යුතුයි කියලා අපි හිතුවට අපි කිව්වට හුඟක් දෙනා තමන්ගේ දරුවන් ගැන මුණුබුරු මිනිබිරියන් ගැන බොහෝ දේවල් අපේක්ෂා කරනවා. ඒ අය තමන්ට කරගන්න බැරි වෙච්ච දේවලුත් ඒ අය විසින් කරන්නට ඕන කියලා හිතනවා. ඊළඟට තමන් හිතන විදිහටම තමන්ට ඕන විදිහටම ඒ අය වැඩ කරන්න ඕන කියලා කල්පනා කරනවා. හැම මොහොතකම හිත දූෂ්‍ය කරගන්නවා. දැන් එක දවසක් අම්මා කෙනෙක් කතා කරලා දුරකථනයෙන් මට කතා කරලා ඒ කතා කර කර අඬනවා. මොකද්ද හේතුව? හාමුදුරුවනේ මම දරුවෝ තුන්දෙනෙක් හැදුවා. ඉතින් ඒගොල්ලෝ දැන් හොඳ තැන්වල ඉන්නවා. ආවාහ විවාහ වෙලා රැකී ආරක්ෂා කරගෙන දරුවන් හදාගෙන ඉන්නවා. ඉතින් නමුත් මෙච්චර කරපු මට දවසකට වතාවක් දුරකථනයෙන් කතා කරන්න තරම් ඒගොල්ලෝ උනන්දු වෙන්නේ නැහැ මම වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමදෙම ඇයි දවසකට වරක් කතා කරන්න බෑ ඉතින් මම කිව්වා අම්මා ඒ ඒ අයටත් දහසක් රාජකාරීත් එක්කනේ ඉන්නේ ඉතින් දිනපතාව කතා කරලා මොනවා කියන්නද කෑවද බිව්වද නිදාගත්තද ඕක හැමදාම අහන්න දෙයක් නෙමෙයිනේ පුළුවන් වෙලාවට කතා කළාම ඇති. එහෙම බලාපොරොත්තු ගොඩක් ඇති කරගන්න එපා. නෑ හැමදුන්නේ මං ඉතින් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑනේ. මං කියන්නේ දවසකට එක වතාවක් කතා කරන්න කියලානේ. ඇයි ඒගොල්ලන්ට කතා කරන්න බැරි? දැන් ඉතින් එකක ගහනවා. දැන් මේ ගුරුතුමියා ඒ වගේම හුඟක් ධර්ම කරුණු අහලා තියෙන කෙනෙක්. ඉතින් ඇය ඒ පීඩාව විඳින්නේ ඇයි දරුවන්ගේ වරද නිසා නෙමෙයි මට දිනපතාම දුරකතනෙන් කතා කළ යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේක්ෂා කරනවා. ඉතින් අපේක්ෂා භංගත්වයට පැමිණෙනකොට Tamanට පීඩාව. ඒක අනුන්ගේ වරදක් නෙමේ. Taman අපේක්ෂා බලාපොරොත්තු ඇති කරගත්තු නිසායි ඒ අර්බුදේ මතුවෙන්නේ. ඉතින් අන්න ඒ වගේ හුඟක් දෙනා වයස්ගත වෙන්න වයස්ගත වෙන්න හරි බොළඳ විදිහේ බලාපොරොත්තු ඇති කරගන්න. ඉතින් එතනින් අපේ සිත නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ අර කාමයන් කැමති දේවල් අනිවාර්යෙන් මම කැමති විදිහටම විය යුතුයි කියන දැඩි බන්ධණයෙන් සිත නිදහස් කරගෙන නෛෂ්කාම්‍යයට අපේ සිත පුහුණු කරන්නට පුළුවන්. නෛෂ්කාම්‍ය පුහුණු කරන පුහුණු කරන තරමට තමයි අපට උපේක්ෂාව දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් නෛෂ්කාම්‍ය පුහුණු කරනවා කියලත් අපි ගොඩක් දෙනා කරන්නේ අකමැති දේවල් අයින් කරන්නට උත්සාහ කරන එකයි. දැන් අත්හැරීම අත්හැරීම කියලා වර්තමානයේ හුඟක් දෙනා පුරුදු කරන්න උත්සාහ කරනවා. හැබැයි තමන්ටත් නොදැනුවත් ඒ ගොඩක් දෙනා වැඩ කරන්නේ තමන් අකමැති දේවල් තමන්ට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතන දේවල් තමන්ට කරදර වෙයි කියලා හිතන දේවල් අතාරින්න තමයි උත්සාහ කරන්නේ. නයිස්කාම්ය කියලා කියන්නේ කැමති දේවල් අතහැරීම. තමන් ඇලිලා තියෙන්නේ බැඳිලා තියෙන්නේ කුමකද? ඒ ඇලුණු බැඳුණු තැන අතහරින්නට උත්සාහ කිරීම. ඒකේ nissarattwe දැකගෙන අතහරින්නට උත්සාහ කිරීම. අකමැති දේවල් අතහරින එක නම් ඉතින් සත්තු සිව්පාවොත් කරනවනේ. ඒක 아무තු ගුණයක්වත් 아무තු පාරමිතාවක්වත් නෙමේ. සැබෑ ගුණය වෙන්නේ පාරමිතාව වෙන්නේ ඇලුණු බැඳුණු තැන්වල තියෙන નિસරු බව දැනගෙන ඒන් සිත මුදවා ගන්නට වෑයම් කිරීමයි. එහෙම ඇලුණු බැඳුණු කැමැති දේවල් වලින් සිත නිදහස් කරගන්න නිදහස් කරගන්න තරමට තමයි අපට සිදුවෙන දේ උපේක්ෂාවෙන් දරා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපේ ජීවිතයේ අවසාන කාලේ වෘද්ධ සමයේ අපට කළ හැකි දෙයක් දරුමුණුබුරන් වෙනුවෙන් කරන්නට ඕන. හැබැයි ඒක හිතනරක් කරගෙන නෙමේ කරුණා මෛත්‍රිය. ඒ දරුමුණුබුරන්ට උදව් කිරීමත් කුසල චේතනාවෙන් අපට කරන්නට පුළුවන්. ඒ වගේම අකුසලයක සිත පිහිටනවාද කියලා නිතර නිතර තමන්ගේ සිත ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් අකුසලයෙන් සිත මුදවාගෙන කුසලයේ පිහිටුවා ගන්නටත් වයස්ගත වීම, ලෙඩවීම, මරණයට ආසන්න වීම ප්‍රිය දේවල් අහිමි වීම, අප්‍රිය දේවල් සමග මුසු වීම, බලාපොරොත්තු කඩවීම කියන මේ ලෝක ධර්මතාවයන් අපට මුහුණ දෙන්නට වෙනකොට ඒවා ප්‍රායෝගිකව අත්දකින්නට වෙනකොට මේ ඇලීම නිසායි, කාමය නිසායි මේ මනසේ ගැටුම ඇති වෙන්නේ කියන බව තේරුම් අරගෙන මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව අනිත්‍ය බව දුක් බව අනාත්ම බව විශේෂයෙන් අනාත්ම ලක්ෂණය මම කැමති විදිහට මට ඕන විදිහට දේවල් පවතින්න ඕන කියලා හිතුවට ඒ කිසිවක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එතන පවතින හේතු ප්‍රත්‍ය අනුයි දේවල් සිද්ධ වෙන්නේ කියන බව නුවණින් තේරුම් අරගෙන හැකිතාක් උපේක්ෂා ගුණය ප්‍රගුණ කරගන්නට වෑයම් කළොත් එපමණට තමයි අපට දහම දකින්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අවුරුදු 100ක් ජීවත් වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ එක් දිනක් ජීවත් වුණත් මේ දහම දකිමින් දහම පුහුණු කරමින් අපේ ජීවිතේ පවත්වන්න පුළුවන් නම් ඒ ජීවිතය අර්ථ සම්පන්නයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.